නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික වේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආදාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සන්ති ගෞරවනීය යෝගාචර මහා සංඝරත්නයේ අවතරයි අපි සතිපට්ඨාන සූත්‍රය ඉදිරිපත් කරගෙන පවත්වාගෙන ලබන මේ ධර්ම දේශනා මාලාවේ අද ආරම්භයක් ලබන්නේ ධම්මානුපස්සනා කොටසටයි කලිමුත් අපි මතක් කරපු විදිහට සරුවඥ දේශනාව ත්‍රිපරිවර්ත දේශනා වශයෙන් හැම කාරණාවකටම ගැළපෙන විදිහට පරිපූර්ණ කරලා දේශනා කරන හැම අවස්ථාවකම නයිසර්ගයෙන්ම නිසර්ගයෙන්ම ඉබේම අනුපූර්ව පිළිවෙලට දේශනා කරන එක සර්වඥාතික ස්වභාවික ලක්ෂණය. මේ සතර සතිපට්ඨාන පෙළ ගහන කොටත් ඊටම ප්‍රකට ආයනුපස්සනාව ඉඳලා ක්‍රමක්‍රමයෙන් දාසියුමු සූක්ෂම කොටක් කරා ක්‍රමයෙන් විකාශනය වෙන එක තමයි කාය වේදනා චිත්ත ධම්ම වශයෙන් සතිපට්ඨාන හතරක් වශයෙන් ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ නිසාත් මේ ඒකායන මාර්ග කියන ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියන එකට අර්ථයක් ලැබෙනවා. ඒ මොකද මේ කායානුපස්සනාව වෙනමම විස්තර කරලා කායානුපස්සනාවෙන් වෙනමම මාර්ගඵල ලබා ගන්නත් පුළුවන් තරමේ ඒ තුලමත් යම් ගැඹුරක් තියෙනවා. කායනුපස්සනාව ආරම්භ අවස්ථාවේ තියෙනා වූ ඒ කාටත් වැටෙන තැන ඉඳලා තාම ගැඹුරු තැනකට කායනුපස්සනාව දිගේමත් එක අතුවිති විහිදී වැඩෙන ගතියක් තියෙනවා. ඒ වගේම කායනුපස්සනාවේ වේදනානුපස්සනාවට කුඩු දෙන ගතියක් යොමු කරන ගතියක් නැඹුරුවක් ගොනුවක් ඇති කළ දෙනවා. එහෙම පිවිසීමක් ලැබලා ඒ වේදනානුපස්සනාව දිගේ පළල් භාවයක් අතුවිති විහිදී වැඩිවීමක් තුලින් එක එකනාගේ චරිත ලක්ෂණ වලට එක එකනාගේ රුචි අරුචිකම් වල හැටියට නිස්සේ සම්පත් වල හැටියට මාර්ගඵල නිවන් දැඩීමට ඒක වෙනමම පිවිසුමක් දොරටුවක් වෙන්න පුළුවන්. ඒ වගේම වේදනානුපස්සනාව දිගේ කටයුතු කරන යනකොට කාය වේදනා චිත්තානුපස්සනාවට පිවිසුමක් එකෙන් ලබා දෙනවා යොමුවක් ගොනුවක් ලබා දෙනවා චිත්තානුපස්සනාවත් සමහරක් ගති ලක්ෂණ ඇති අත්තන්ට බොහෝම අතුලාන්තයක් ගැඹුරක් වෙන්නේ මේ ඒක මේ ලෝකෝත්තර தத்துவයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ චිත්තානුපස්සනාවෙන් ධම්මානුපස්සනාවට ආරාධනාවක් විසුමක් අතුල් වීමක් ගොනුවක් ලබා දෙනවා. ධම්මානුපස්සනාව තුල අතුලාන්තයක් ගැඹුරක් තියෙනවා. ඒ නිසා මේ මේ ආකාර එක රේඛීයව පෙන්වන්න බැරි විවිධ සම්බන්ධතා විවිධ හේතුඵල සම්බන්ධතා ඇති දෙයක් ඒ සර්වඥතා ඥානේ පෙළ ගස්සලා එකින් එකට රේඛීයව හරියට දන් වලක් කුරුකෙන් පුරුක ගැට ගහලා පෙන්වන්න වාගේ සංකීර්ණ කරන්නේ නැතුව එක දිගට පෙන්වන මාර්ගයක් කියන අදහසත් මේ කායන මාර්ගය කියන එකේ තියෙනවා. ඒ අනුවත් මේ ධර්මානුපස්සනාව කියලා කියන්නේ බොහොම බොහොම ගැඹුරු බොහොම සූක්ෂම බොහොම අල්ලා ගැනීමට අමාරු කොටාසයක් වඩපත් වෙනවා. ඒ නිසා සතර සතිපට්ඨාන වල සම්ප්‍රදායන කූල වුණත් ධර්මානුපස්සනාවට වැඩි ගෞරවයක් හිමි බොහෝම ගම්භීර භාවයක් මේකේ තියෙනවා. එහෙම නමුත් ඒ ගම්භීර භාවය ක්‍රමක්‍රමයෙන් කාය, වේදනා, චිත්ත, ධම්මාදී විදියට යනකොට එnde end end end වටහා ගන්න පුළුවන්, දිරවා ගන්න පුළුවන් මට්ටමට පත්වීම ඒ තාලට ඉදිරිපත් කිරීම ඒ සරුවචනාංශයේගේ එක දේශනා විලාසයක්. මේ ධම්මානුපස්සනාවේදී මූලික පදේ වෙන්නේ ධම්ම කියන පදයයි. කාය කියන කායනුපස්සනාවට කාය කියන කොටසට රූප ධර්ම වැටෙනවාය කියලා අපි සාමාන්‍යයෙන් දන්න තවත් ධර්ම වචනයක් ආගමික වචනයක් හිතු කර ගන්නවා කාය කියන්නේ රූපස්කන්ධය. ඊගාවට වේදනා කිව්වහම වේදනාස්කන්ධය වගේ. විඳීම් රාශිය අපේ සංවේදී භාවය කියලා අපි ඔක තේරුම් ගන්න උත්සාහ කරා. ඊගාවට චිත්තානුපස්සනා කියනක අපි සාමාන්‍ය පාවිච්චි කරන හිත. එහෙම නැත්නම් පංචස්කන්ධ ක්‍රමයට බලනොත් ඒක විඥාණය කියලා අපි සඳහන් කරනවා. හිත විඥාණය චිත්ත පාලියෙන් චිත්ත කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ධර්මානුපස්සනා කිව්වහම සංඥා සංස්කාර කියන මේ කොටස් දෙක තමයි ගැටෙන්නේ ගැනෙන්නේ සංඥා කියලා කියන්නේ හඳුනා ගැනීම සංස්කාරය කරන කියලා කියන්නේ සංස්කරණය කරන හදන අපේ මේ අපි ඒක වෙනස් කරගන්න අපිට ඕන තාලෙට අග කොන් කපලා රවුම් කරලා මට්ටම් කරලා ගැනීම සඳහා අපේ තියෙනා වූ චේතනා ප්‍රදාන කරගත්තා වූ ඒ චෛසික ධර්ම ටික සංඥා සංඛාර කොටසට වෙනවා. ඒකට සංඥා සංස්කාර කියන දෙක තමයි මෙතන ධම්ම කියන කොටසට ඉතුරු වෙන්නේ. ඒක විදිහට මේ ගණිතමය ක්‍රමයකට බලනකොට. නමුත් ධර්ම කියන පදයට දීලා තියෙන අර්ථකථනය බලනකොට ධාරේති इति ධම්මෝ කියනවා යම් කිසි දෙයක් අතනේර. තන නොතන බල කොතනද එහි දරන්නා වූ ලක්ෂණයක් තියෙනවා නම් ඒ ඒ දේ ඒක තමයි ධර්මතාවය. දැන් පාඨවි කියන රූප කොටාසේ කක්කල ලක්කනා කක්කලත්ත භාව, කර්කශ භාව, සුමුදු භාව, බර භාව, සහල්ු භාව, මෙලෙක් භාව, තාද භාව ආදී වශයෙන් ඒ කොතන තිබුණත් කාගේ ළඟ තිබුණත් ඒ පටවියේ තියෙනවා වෙනමම ඒක ඒක ධාරණ ලකුණු වගේ. ඒක තමයි පටවි ධාතුවේ ධර්ම ධර්මතාවය. ආපෝ ධාතුව කිව්වහම අපි ආබන්දන ලක්ෂණය, වැගිරෙන ලක්ෂණය. තේජෝ ධාතුව කිව්වහම උණුසුම් ගතිය සිසිල් ගතිය කියන. වායෝ ධාතු කිව්වම කම්පන ගතිය, දරණ චංචල ගති. මේ ඔක්කොම ධාතු. ධාරේතිති. ඒ වගේ ධර්මතා තමයි ඔය පෙන්නන්නේ. ප්‍රතිපත්තානේ ගන්න ගත්තාම ඒතර කායානුපස්සනාවෙත් ඔය ධර්මතා කොටසක් තියෙනවා. ඒක දරණ ඒකේ ස්වභාවික ලක්ෂණ වගේක් පෙන්වනවා. ඒ වගේම චිත්තානුපස්සනාවේ වේදනානුපස්සනාවේ ධම්මානුපද නිසා හතර සතර සතිපට්ඨාන මේක පැත්තකට බලනකොට ධම්මානුපස්සනාවට වැඩේ. නිසා කාටත් තේරෙන තාලයකට කියනවා භාවනා කරනකොට කායानुපස්සනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට නොගැනෙන සෑම දෙයක්ම ධර්මානුපස්සනාවට ගෑනවා කියලා සඳහන් කරනවා. එනිසා අපි කායानुපස්සනාව ඉගෙන ගන්නකොට කායानुපස්සනාවේ සීමා සහිතව මෙන්න මේකයි කායानुපස්සනාව. වේදනානුපස්සනාව සීමා සහිතව මෙන්න මේ ප්‍රදේශයේ සී වේදනානුපස්සනාව. මෙන්න මේ ටික චිත්තානුපස්සනාව කිව්වහම ඒයින් බාහිර වූ හිතට දැනෙන ඕනෙම වෙන සංසිද්ධියක් මූල ධර්මයක් සාමාන්‍ය කාරණාවක් ඔක්කොම වැටෙන ධර්මානුපස්සනාව. ඒකත් ආධුනිකයාගේ දැන ගැනීම සඳහා මූල ධර්ම ඥාන කල්පනා කරන දැන ගැනීම සඳහා ඒක පංච නීවරණ ධර්ම උපාදානස්කන්ධ පහ ආයතන 6 බොජ්ජංග 7 චතුරාර්ය සත්‍ය ආදි වශයෙන් මූලික කොටස් ටිකට කඩලා එනිසා භාවනා යෝගාවචරයේ පැත්තෙන් බලනකොට ධර්මානුපස්සනාව පිළිබඳව මූල ධර්ම දැනීම අපිට ඒ ප්‍රමාණයට සීමා කරන්න පුළුවන්. නීවරණ පිළිබඳ යම් දැනීමක් යෝගාවචරය තුළ තිබිය යුතුයි. ඒ වාගේම පංච උපාදානස්කන්ධ વિશે යම් දැනීමක් පොතපතෙන් දැනුමක් හෝ සාකච්ඡා කළ දැනීමක් හෝ තමන් ළඟ තියෙන්න ඕනේ. ආයතන 6 පිළිබඳව, බොද්ධංග ධර්ම 7 පිළිබඳව, චතුරාර්ය සත්‍ය පිළිබඳව. මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව බොහොම කෙටි විස්තරයක් සහිත දේශනාව මධ්‍යම නිකායේ සතිපට්ඨාන මධ්‍යම සූත්‍රයේ වශයෙන් සඳහන් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ඉතාමත් විස්තර වශයෙන් දේශනා කරපු එක තමයි දීඝ නිකායේ දීර්ඝ දේශනාව වශයෙන් සඳහන්. එහෙම නැත්නම් ඉතුරු කොටාස කායනුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සනාලත් ඉතුරු කොටාස ඒ දීඝනිකාය මධ්‍යමනිකාය සූත්‍ර දෙකේම සමානයි. මේ චතුරාර්ය සත්‍ය කොටස තමයි විශේෂයෙන්ම දීර්ඝ විස්තරයක් වශයෙන් සඳහන් කරන්නේ. මේ ධම්මානුපස්සනාවේ මේ විදිහට අර කාය නැත්නම් අපි ගුරු මතයට ගුරු කුලයට සම්බන්ධ වෙලා බලනවා නම් කායනුපස්සනාවෙත් ඇත්ත ආවෝ වායෝ පොට්ටබ ධාතුව කියන ආනාපාන හැපීම හෝ උදරයේ පිම්බීම හැකිලිම කියන දෙකෙන් මේ සතිපට්ඨානෙට බෑගාතට පස්සේ ඒ හිත ඒ අරමුණේම හොඳට නිමග්න වෙනකොට ඉබේම ආලානුරූපව වේදනාවල් පිළිබඳව වේදනානුපස්සනාව ඒ වාගේම ඒ අරමුණ පවත්වාගෙන යෑමේදී ඒ අරමුණටම නැමීගෙන හෝ අරමුණ සමග ගැටීගෙන එහෙම නැත්නම් අරමුණ વિશેයි නිදිමත ආදී ධර්ම ඇති කරමින් ආදී හිතේ ඇති වෙන මේ හොල්මන් රාග, ద్వේෂ, මෝහ ආදී වශයෙන් ඇතිවෙනා වූ මේ தত্ত্ব අරමුණට සාපේක්ෂව දැක දැන ගැනීම චිත්තානුපස්සන. ඉන් පරිබාහිර වත්තා වූ සියල්ලම ධර්මානුපස්සනාවට වැඩේ. ඒ නිසා කාය අනුපස්සනාවෙන් පටන් ගත්ත කෙනාටත් ක්‍රමයෙන් භාවනාව වැඩෙනකොට මෝරනකොට අතුවිති වේදා වැඩෙනකොට මේ එක එක අනුපස්සනා කොටස් වලට වැටෙනවා. මේ අනුපස්සනා කොටස් වලට වැටෙනකොට භාවනාව පිළිබඳව දැනීමක් නැති ආධුනිකයත්තු හිතන්නේ භාවනාව එක්කෝ අවුල් වෙලා එහෙම නැත්නම් භාවනාව වැරදිලා එහෙම නැත්නම් තමන් භාවනාවට එන්නේ එන්නේ එන්නේ නුසුදුසු නොහොබිනා තත්යකටපත් උනායි කියලා හිතනවා. නමුත් සතිපට්ඨානේ කියවලා නැත්නම් සතිපට්ඨාන සාකච්ඡා කරලා ඒකේ විකාශනය පිළිබඳව මූලධර්ම දැනීමක් ඇති කෙනෙක් නම් ඒ එකම අරමුණක හිත බොහෝ වේලා පවත්වාගෙන යනකොට ඒ අරමුණත් හිතත් අතර ඇතිවෙනා වූ විවිධාකාර සම්බන්ධතා අරමුණට ප්‍රිය ගති අප්‍රිය ගති අරමුණ පවතිද්දී බාහිර කයේ පවතිනා වූ වේදනා අරමුණ අසුර කිරීම නිසා එනා වූ විවිධ වේදනා අරමුණ විශේෂයත්තා විවිධ සංඥා නිමිති ඔය අරමුණ විවිධාකාරයෙන් අපි හැඩ දාගෙන ගන්න හද සංස්කරණය කරන්න හදනවා ඒක නිසා ඇති වෙන ගැටලු මේ සියල්ලක්ම භාවනාවේ විකාශනය. ඒක නිසා භාවනාවේ කියලා පැමිණි කෙනා අන්තිමට මේ ධර්මානුපස්සනාවේ දිනුච්ච කෙනා එක අරමුණකින් බැසගත්තට මේ තමන්ගේ නිවන් දක්නා මාර්ගයේ අත්ගාපු නැති තැනක් නැති තරමට සියල්ලක්ම භාවනා ජාලයට අල්ලා ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේක ආධුනික යෝග අවතරය දැනගෙනම කරන අවස්ථාවක් නෙවෙයි. නමුත් දැන ගැනීමෙන් ලොකු චිත්ත ශක්තියක් ඇති වෙනවා. ලොකු ධෛර්යයක් උපදිනවා. මේ භාවනා ක්‍රමය අපි එක ඕලාරික ධාතු කොටාසකින් පටන් අරගත්තට අවසානයේ ඒක නාම රූප කියන කොටාස දෙකම ඒ සෑම දෙයක් පිළිබඳව සවිස්තර වශයෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පැතිරෙනවා. මේකෙදි මේ සතිය කියන চৈতසිකයත් එක්ක ගලපලා බැලුවොත් සතිය උගව දෙනෙක් දැනටමත් සතිය පිළිබඳව අවබෝධයක් ඇතිවෙච්ච නිසා මේ සතිය පිහිට වීමට අපි ගන්න උත්සාහය හැම වෙලාවෙම සාර්ථක වෙනවා නෙවෙයි. විශේෂයෙන්ම මුල් මුල් අවස්ථාවල ආනාපාන සතිය වශයෙන් හෝ පිම්බීම උදරේ හැකේ උදරේ පිම්බීම හැකීම වශයෙන් හෝ අය උද්නේ හිත තියන්න හැදුවට බොහෝ විට සතිය අඛණ්ඩව ඉන්නේ නැහැ. නමුත් උත්සාහ කරගෙන කරගෙන යනකොට ඒක ස්වාධීනව මුල් බහින්න පටන් අපි හිතන තාලෙත් නෙවෙයි නමුත් අපි යොදන උත්සාහයට සමානුපාතිකව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතිය Tamange නිසින්ින්දේ වැඩෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සතියේ එක ගතියක් තියෙනවා. සතිය කවදාකවත් කෑකොස්සන් ගහගෙන අඳුර පාගෙන එළියට එන්නේ නැහැ. හොඳටම වාතාවරණය සුදුසු වාතාවරණය ලැබුණාට පස්සේ එයා හිමීට ඒ ස්ථානේ බලය තහවුරු කරගන්න. හැබැයි කලකොලප්පම් කරන්නේ. ඡාය ගහන්නේ නැහැ. අන්ධහැර පාන්නේ නැහැ. ඕනම තැල්ලුවා කියලා එහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ. නමුත් සතිය කියනවා ඒ හා සමාන සමාන්තර ගතියක් යම් වෙලාවක යම් දෙයක් පිළිබඳව සතිය පිහිටියා නම් ඒක කවදාකවත් ආය අමතක වෙන්නේ නැහැ. ඒ සතිය අල්ලාගත් ආ වූ ඉඩම වෙන කවදාකවත් කාටවත් දෙන්නේ ආන්න මේ විදිහට බැලුව බැලමට පේන්නේ tire පිටිපස්සේ ඉන්න කෙනෙක් වාගේ. එහෙම නැත්නම් අක්‍රියව අසංස්කාරිකව සිදුවෙන දෙයක් වගේ. ආනේ වේගන වේගන යනට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් සතිය Tamange ශේෂ්ත්‍රය කර ලොකු කරගෙන ලොකු කරගෙන යනකොට ආනේ ඇති වෙන ඉදපාඩුව තුළ වේදිකාව තුළ තමයි මේ සම්පජාඤ්ඤය කියන ප්‍රත්‍යාව වැඩෙන පටන් ගන්නේ. මේ වැඩෙනකොට අවසානයේ ඒ මුළු රාජ්‍යෙම ඒ මුළු ලෞකික ලෝකෝත්තර සෑම ශේත්‍රයක් උඩාම පුදුමාකාර වැඩෙනවා මේ නිසා සතිය වැඩිීමේ කෙලවර මෙච්චරයි කියලා. අවකාශ වශයෙන් මේ විශ්වය හෝ කාල වශයෙන් මේ තුන් කාලේ කොයි පැත්තකටද කියලා කෙලවරක් කරන්න බෑ. නිසා ධර්මයේ ගැඹුර මෙච්චරයි කියලා කියනවා. අවබෝධ ඥානෙ වැඩනකොට මේ සතිය දිගින් දිගටම දිගින් දිගටම වැඩේ. අන්න ඒ වගේ අකර්මණ්‍ය වගේ අක්‍රීය වගේ ක්‍රියාත්මක වෙන ගතිය අත්‍යවශ්‍යමට සතිය ඉතාමත්ම ශක්තිය මේ සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා කවදාක සතිය පිහිටවාගත්ත දෙයක් ආය අමතක කරන්නේ නමුත් ඒ සතියෙන් හොඳට ආයාසයෙන් උනන්දුවෙන් පිහිටවාගත්ත සතිය හොඳට වැඩ කරගෙන යනකොට නැවතත් කෙලස් ධර්ම පහළ වෙනවා වගේ ගතියකුත් තියෙනවා නැවතත් Tamange අඩුපාඩුකම් ඉස්මතු වෙනවා වගේ ගතියකුත් තියෙනවා එල්ලේ නැති වුණා වගේ ගතියකුත් පේනවා. අර උණු බොඳ වේගන යනවා වගේ ගතියකුත් පේනවා. එතකොට ආයෙ සැක හිතනවා අර මුල් කාලේ බොහොම ඍජුව සරල රේඛේ වැඩිච්ච සතිය දැන් කැඩිලාදෝ දැන් බොඳ වෙලාදෝ වල්මත් වෙලාදෝ කිය සතිය පිළිබඳව කියවල අහලා නැති අත්ව සතිපට්ඨාන ගැන අහලා නැති අත්ව වගේ මේ සතියේ වඩා වර්ධනය වීම පිළිබඳව කනස්සලු කරනවා. මේක උපමාවට කියනවනම් ඒ පොඩි දරුවෙක් වැඩෙනකොට බොහෝම හුරතල් කරගෙන අම්මත් එක්ක සුවදව ගත කළත් වරින් වර ඒ දරුවා රැදේ රැමෙද කෑ ගහන්න පටන් ගන්නවා කෑම ගන්න නැතුව ඉන්න පටන් ගන්නවා ඇඟට උණ නගිනවා নানা ආකාර විදිහේ විලෝපන පානකොට දරුවන් හැදීම පිළිබඳව පරිචයක් නැති මව්වරු කලබල වෙනවා. නමුත් දරුවන් හදලා ගුරු අම්මලා දන්නවා ඒ දරුවා එක්කෝ මේ කිරි බිබී ඉඳලා ඝන ආහාර ගන්න පටන් අර ගන්නකොට මෙහෙම වෙනස්කම් වගේ ශරීරය ඇති වෙනවා. දත් වෙනකොට මෙහෙම වෙනස්කම් වගේක් එනවා. අන්න ඒ වගේ ඒ දරුවා ඇවිදිනකොට අරවා මේවා පොළවේ තියෙන දේවල් අහුලගෙන කන්න පටන් ගන්නකොට මේ වගේ වෙනස්කම් එනවා. මේ වෙනස්කම් මේ දරු වර්ධනයේ අවස්ථා මිස මේ දරුවගේ නොපනත්කමක්වත් අම්මාගේ නොසලකිල්ලක්වත් මේ කාලේ නිර්තුයෙන් දෙවියන්ගේ යක්ෂයන්ගෙන් ප්‍රේතයන්ගෙන් බැල්මක්වත් නෙවෙයි. හැදෙන දරුවගේ මේ මට්ටම් එහෙම තමයි. ඒ දරුවා තව දවසක අර මම එකම සරණ එකම පිළිහිත එකම ආරක්ෂාව වශයෙන් කරගෙන හිටියට යම් දවසක ඒ දරුවා ලිංගික පරිණතියට ආවට පස්සේ ඒ දරුවා දෙමාපියන්ගෙන් වෙන්වීම අවශ්‍ය කරනවා. එහෙම නොදුන්නොත් දෙමාපියන්ට වෛර කරනවා. එතකොට දෙමාපියෝ දක්ෂණ ධර්ම විහරණ ධර්ම වඩලා තියෙනවනේ උපේක්ෂාව. දැනගන්නවා ඒ දරුවා දැන් ස්වාධීනව තමන්ගේ ජීවිතේ පටන් ගන්න හදනේ දෙලිංගික පරිණතර එනකන් ආහාර ජීවන පද්ධතිය හැදෙනකන් ඇහ කන දිවනාසේ මෝරණකන් පුදුමාකාර විදිහට මව්පියන් විශේෂයි වගකීම් බාර නැත්තන් විශේෂයි ලොකු යැපීමක් වෙනවා නමුත් ඒක හොඳට හැදුනා නම් මුල් කාලේ කොහොම ඉක්මනට ඒ දරුවා ලිංගික පරිණතයට ඇවිල්ලා ඉන්ද්‍රිය ධර්ම ඒ වගේම ශිල්ප සාහත්‍ය ඉගෙනගෙන ලොකු ආශාවක් ඇති කරනවා ස්වාධීන වෙන්න එතකොට ලොකු බාධාවක් වෙන්න පුළුවන් දෙමාපියෝ කොළපේඩි ආරක්ෂා කරන්න ගත්තා. ආන්නේ වගේ තමයි සතිය වැඩෙනකොට ඉසල ඉසල යෝගාවචරයේ ලොකු කිරි බිබී වගේ තමයි සතිය වැඩේ. සතිය වැඩි වෙන යම් කිසි මට්ටමකට ආවට පස්සේ යෝගාවචරයටම පයින් ගහන්න ගන්නවා. යෝගාවචරණම පේන්න අමුතු මේ වැඩ එක එක විලෝපන වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට තේරුම් අරගන්න ඕනේ මේ සතිය අතුයි තිහිද වීදීගෙන වැඩනකොට වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් ඒ සතිය වර්ධනයේදී මේ වාගේ හොරතල් පානවා. මේ වගේ හිතුවක්කාරකම් කරනවා. ඒ හොඳට හැදෙන එකාගේ හැටි. ඒක නිසා සතිපට්ඨාන පිළිබඳ බණ අහලා තියෙන එක හරි වටිය. එහෙම නොවුනොත් අපි භාවනාව ඉදිරියට යද්දිත් වැරදි අදහසකින්, වැරදිච්ච අදහසකින් කල් ගත කරන්න ඉඳී තියෙනවා. දැන් මගේ භාවනාව දුර්වලයි, සමාධිය දුර්වලයි, සතිය දුර්වලයි කියලා. එතනදී දැන් අපි කායනපසනාව ගන්නකොට ඊගාවට විස්තර වශයෙන් කායනපසනාව කරනකොට ආනාපානෙ දිගේ ක්‍රමයෙන් කායනපසනාව බස්සන ඇති අපි මේ ඊර්මානන්ද සූත්‍ර ආදී ආනාපානසත් සූත්‍ර ආදී වලදී හමු වෙනවා. චිත්තානපසනාවේදී ලකුණු පෙන්වන්න පටන් අරගන්නවා ඉස්සල්ලාම දුක් වේදනාව තමයි සතිමත් වීම සඳහා ගත කරන්නේ සතිය පිළිටවන්නේ ඒක දුක් වේදනාවේදී සතිය සාර්ථක වෙනකොට සුඛ වේදනාවට හැරෙනවා. චිත්තානපසනාවේදී උපන්නම් කාම විතක්කං උපන්නා වූ කාම විතක්ක විහිංසා විතක්ක වගේ දේවල් වලට තමයි සතිය පිටවන්නේ. එතකොට ක්‍රමයෙන් යුවත් ඒ නෙකම සංකල්ප ආදී හොඳ පැත්තට හැත. ආයසර ධර්මානුපස්සනට ආවට පස්සේ ඉස්සලාම හිත යොදාන්න කියන්නේ නීවරණයන්. පංච නීවරණ ධර්ම පිළේ વિશે තමයි සත්‍යමා විනය ලෝකේ අභිජ්ජා දෝමන සංවසේ අර ධ්‍රුව පදය නැවතත් යොදවන්න වෙන්නේ. ඒ නිසා ඒ අරමුණක් සමහර විටක හොඳට මූලට මූල දාලා හිටිනවා. නැත්නම් භාවනාවේ හොඳට විනාඩි 15ක් 20ක් 30ක් නිසින්ින්ද දැන් භාවනාව යනවා. එහෙම යද්දි අරමුණ සමහර වෙලාවට පෙනෙද්දි අරමුණ විශේෂීව හෝ කැමැත්ත පහළ වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අරමුණ යටපත් කරගෙන සාමාන්‍ය කාම ලෝකයේ රූප සද්ද කාන්ත රස විශේෂ මේ කාම ඡන්දේ පහළ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ දෙකම ඒ සතිය වඩා වර්ධනය වීමේ සතිය හොඳ අලුත් ශේෂ්ඨයක වැඩ කරන්න යෑමේ ලකුණු. එහෙම නැතුව දැන් අලුතෙන් මට කාමයේ පහළ වෙන්න පටන් ගත්තා. අලුතෙන් මට ඉන්ද්‍රිය සංවරය නැති වුණා. මගේ හිතේ සීලේ කඩුණා, ප්‍රසංසං වුණා කියලා පශ්චාත්තාප වෙන්න දෙයක් නෙවෙයි. ඉතින් කියන්නේ දැනගන්න ඕනේ මේ සතිය දැන් අරමුණ අල්ලා ගැනීම නැත්නම් අරමුණ සමග මූණට මූණ දාලා සිටීමේ කියන මූලික වැඩේ කරලා අරමුණට අභිමුඛ වෙලා ඒ අභිමුඛ වුණා වූ අරමුණ මත හෝ ආසාව පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අරමුණෙන් පරිබාහිරව පිටින් පැමිණෙනා වූ අරමුණකට හෝ ආසා කරන්න පුළුවන්. මේකයි භාවනා නොකරපු කෙනෙක් අරමුණ හිත තියාගෙන අරමුණක් අභිමුඛ කරන්න යනකොට ඇතිවෙනා වූ බාධාවල් අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක යෝගාවචර දැනගන්න ඕනේ. මොකද මේ කියන භාවනාවේ සති දියුණුවේදී මතරමැදි මතුවෙනා වූ මේ කාම අරමුණු වලදී පැහැදිලිවම තමන්ට වෙනවා අරමුණ හිතේ පවතිද්දීම මේ බාහිරව ඉන්නේ එක පැත්තකින් කාම අරමුණ. භාවනා කරන්න ඉස්සරලා නම් අරමුණක හිත පිහිටවන්නම නැතුව අරමුණ මකා අකාමකා දාලා තමයි කාම අරමුණ මතුවේ. ඒ නිසා යෝගාවචරයා සතියේ යම් කිසි වර්ධනයක් ඇතිව කාම අරමුණු. මතු වුණාම හොඳට සැලකිල්ලෙන් බලන්න ඕනේ මගේ මෙතෙන්ට එනකන් උදව්පකාර කරගත්තා වූ මූල කර්මස්ථානයේ හිතේ පවතිද්දීම මූල කර්මස්ථානට අභිමුඛව පවතිද්දීමද මේ ආසාදී ධර්ම පහළ වෙන්නේ එහෙම නැත්නම් මූල කර්මස්ථානේ හාත්පසින්ම යට වෙලා නැකිලා ගිය වෙලාවට මේ කාරණාව අමතාසුද්ධ කරන වෙලාවේදී සාකච්ඡා කළා මතු කරගත්තොත් යෝගාචර ඊගාව පරියන්කයට ගිහිල්ලා භාවනා කරනකොට අරමුණු දිගේම ටික වේලාවක් ගිහිල්ලා ඒ අරමුණේ අප්‍රකට භාව අරමුණේ සිත් ගන්නා සුළු බව නැතිකම ආදී ධර්ම නිසා ඒ අතරතුරේ පහළ වෙන්නා වූ බාහිර රූප ශබ්ද ගන්ධ රස විදේ හිත ඇදිලා ගිහිල්ලා කාමච්ඡන්දට වැටෙන හදනකොට හොඳට කලබල වෙන්නේ නැතුව විවේකීව කල්පනා කරලා බලලා මේ වෙලාවේ ඇත්තටම අරමුණ තියෙද්දිමද මේ බාහිර අරමුණට හිත යන්නේ නැත්නම් අරමුණ සම්පූර්ණ නැද්ද කියලා. හොයලා බලලා දැක්කොත් ඇත්තට මේ වෙලාවේ හිතේ පැත්තක මූල කර්මස්ථානේ තියෙනවා කියන්නේ. ඒක සරණ ගියොත් අන්න යෝගාචරයට දෙවෙනි වතාවට තේරෙන්න පටන් අර ගන්නවා සතියේ තියෙනා වූ ආරක්ක පච්චපට්ඨානේ සතිය හරියට මූල කර්මස්ථානේ යෙදෙවනම් ආයත් හිත නිවර්ණයෙන් ආරක්ෂා වෙනවා. ලොකු ආරක්ෂාවක් ඇති වෙනවා. හරියට අර අම්මත් එක්ක හුරතල් කරගෙන ඉන්න දරුවා ටිකෙන් ටික ඇවිදලා දඟලන්න පටන් අර ගන්නකොට පස්සේ අම්මා කරන්නේ ඒ දරුවා ටික සෙල්ලම් කරන්න කියලා ආල් ගරනවා, පොල් ගහනවා, මිලිස් සමරනවා, සානාන ආකාර කටයුතු කරනවා. නමුත් එහෙම කරනකොට දරුවා තුවාලයක් කරේ මේ කරගත්තොත්, බය දෙයකට ආවොත් දුරුවගෙන එන ආයසරයක් අම්මලා. එතකොට ඉස්සෙල්ලා අම්මා කෙරුවේ සම්පූර්ණ දරුවටම 100 100ක්ම හිතලා වැඩ කරපේක. දැන් එහෙම නෙවෙයි. දරුවට එක හැක් ධානය එක හැක් තමන් කරන වැඩේට යොදාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ගෙවල් දොර වැඩ ඉවර කරන්න බෑ. ඒ වෙලාවට දරුවා මොන හරි ආරක්ෂාවක් ඕන වුණොත් ඉදහාට අර ඉස්සලා හිතන්නේ අම්මගෙන් ඈතට ගිහලා දැන් මට ඕන කාට සෙල්ලම් කරන්න ඕනයි කියලා. නමුත් එතෙන්දී බයක් ඉගැස්මක් ඇති වුණා දුවගෙන ඇවිල්ලා අම්මගේ සාරි පොටේ එලෙනවා වගේ අපි හිත හදා ගන්න ඕනේ අරමුණේම හිත බහගෙන යනකොට ඒ අරමුණේ හිත පවතිද්දිම සද්දක් ඇහෙනවා. වේදනාවක් දැනෙනවා. හිතවිලි එනවා, රූපත් පේනවා. ඒවා එකක්වත් ගණන් ගන්න නැතුව අර මුනේම ඉන්නවනම් අරසයි. එහෙම නැතුව හිත නොසන්ඩාල වෙලා, අනන්නත්තර වෙලා. අර බාහිර අරමුණකට යන්න හදනකොට බොහෝ විට අභිනතං චිත්තං රාගානුපත්තං කියනවා. ඒ අරමුණකට අභිනත භාවයක් ඇති වුණොත් රාගය අනුව වැඩෙනවා. වැටෙනකොටම සලකා බැලුවොත් අම්මා පේන්න ඉන්නවාද? පේන තෙක් මාගේ. එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ තේඳ තිබිලා මූල කර්මස්ථානයේ ධර්ම හෙව්වොත් වහාම අර නීවර ධර්ම යටපත් වෙන ගැටයක් පස්සේ. ඒ කාම ඡන්දේ විතරක් නෙවෙයි ව්‍යාපාද චීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒ සෑම දෙයකම යෝගාවචරයකට තීක්ෂණ ප්‍රඥාව සුතමේ ඥාණය භාවනා කර්මස්ථානයේ සුත අනුග්‍රහිතේ ලැබෙනවා නම් මේ විදිහට හිත මූල කර්මස්ථානයේ පවතිද්දී වටපිට තියෙන දේවල් ගැන යම් ප්‍රමාණයකට අවධානයටපත් වෙලා ඒ වාගේදී එරී ගත්තොත්, යලී ගත්තොත් වහාම නැවත මූල කර්මස්ථානයේ සරණ කොහෙලා අභිමුඛ වෙච්ච ගමන් අර සතියේ ප්‍රකට භාවයත්, අරමුණේ ප්‍රකට භාවයත් භාවනාවේ මධ්‍ය ප්‍රතිපදාව හොඳට පැහැදිලි පටන් ගන්නවා. ඒ නිසා නීවරණේ වෙලාවේ මතුවීම ස්වභාවිකයි. ඒ නීවරණ පිළිබඳව දැන ගැනීම ඍජු නිවර්ණ පිළිබඳ දැන ගැනීමක් හෝ ඍජු අරමුණ පිළිබඳ දැන ගැනීමක් නෙමෙයි දෙක එකවර දැන ගැනීමක් වගේ දෙයක්. මේ වෙලාවට යෝගාචරයට ඒ නිසා විශාල මූල ධර්ම මේ දැනුමක් ලොකු ආත්ම විශ්වාසයක් ඒ වගේම පෙර මේ වාගේ දේවල් කරලා හරි ගිහිල්ලා හිතට ඇතුලේ පරිචයක් තියෙනවනම් නැවත නැවත නැවත නැවතත් භාවනා කුතුමාකාර ධර්මෝජාවක් ධර්ම රසයක් මත වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ තරම් තීක්ෂණ බුද්ධිය තිබුණත් ඉතාමත්ම ආරක්ෂාකාරී උපදෙස් දෙන්න පුළුවන් විස්තර සාකච්ඡා කරන්න ඒ වෙනදී අරමුණ පවතිද්දිද මේ බාහිර අරමුණ එන්නේ එහෙම තියෙද්දි බාහිර අරමුණ වල මත් වෙනවද එහෙම වෙච්චාම හිත මොකද කරන්නේ Taman කල යුත්තේ මොකද්ද මොකද්ද යුතුයකම් මොකද්ද වගකීම කියන එක සාකච්ඡා කරනකොට අහගෙන ඉන්න අයට පවායි සාකච්ඡාවේ ලොකු ධෛර්යයක් උපදවනවා මේ වැටි වැටි නැගිටින්න හිතක් හදන හැටි අසුචි රත්තරන් දෙක දුන්නාට පස්සේ මේක අසුචි මේක රත්තරන් කියලා වෙන් කරන්න දැනගන්න හැටි. මේ කියන්නේ සතිය සම්පජඤ්ඤයට ඉඩ දෙන හැටි. එක වැඩක් කරගෙන ඉනොත් තව වැඩක් මතුවෙනවා. මේ වැඩේට යන්න අපි අර කලින් කියපු විදිහට සාර්ථක සම්පජඤ්ඤය, සබ්බාය සම්පජඤ්ඤය වශයෙන් කල්පනා කරලා මූල කර්මස්ථානය අතන අර පවත්තන එකද දක්ෂකම එහෙ නැත්නම් මේ පුළුවන්කම තිබුණාට ඒ එන දේවල් දැක ගන්න එකද වැඩේ කියලා අමුතු වැඩ දෙකක් එක වැඩ කිරීමේ ශක්තියක් වාගේ. වැඩ ගොඩක් කර දීපුවාම ප්‍රධාන වැඩේ තෝරාගෙන ඒ වැඩේ කරන අතර අනික් වැඩ වෙන්න අරින ගතිය. නෑ එහෙම නැත්නම් ඒ වැඩවලට ඇඟිලි ගහලා අවුල් කර ගන්නවද කියන ගතිය යෝගාවචිතා විසින්ම දියුණු කරගත යුත්තක් නිසා සරුවත්නාථේ දේශනා කරලා තියෙනවා මේ කිච්ඡං ආතප්පං අඛාතාරෝ තථාගතා. උඹලගේ කටයුතු ටික ඔබලාම කරගන්න සරුවත්නාථේ මාර්ගය පෙන්වන විතරයි. නිසා ධම්මානුපස්සනාවට යනකොට මෙතෙක් කරගෙන ආපු කාය වේදනා චිත්ත කියන කොට අසල ලොකු පරිචයක් ලොකු අත්දැකීමක් අවශ්‍ය වෙනවා. ඒ වාගේ මූල ධර්ම පිළිබඳව සෑහෙන තල්ලුවක්. මූල ධර්ම වලින් ලොකු පිටිවහලක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය වුණත් මෙතනදී නීවරණ පිළිබඳවයි කතා කරන්න වෙන්නේ. නීවරණ වල මතුවීමක් වෙනවා කියන කොහොඳට මතක තියාගන්න. මේ ගතිය සමතේදී ගන්න. ඒ මොකද පූර්ණ ධානය සමාපත්තියකට ගියාට පස්සේ නිවර්ණත් එක්ක අත ගගා කටයුතු කරන්න වෙලාවක් වෙන්නේ නැහැ. ආවොත් ඒ ඒ ලකුණෙම ඥානෙ බෙදෙනවා. නිසා මේ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ ක්ෂණික සමාධියේම පමණයි. කණමත්ත ටිතික සමාධිය. ඒක නිසා විපස්සනා යෝගාවචරයට ක්ෂණික සමාධිය කියලා එකක් තියෙනවා. සමත යෝගාවචරයක් දැනගන්න ඕනේ මේ පියවර කියන්න නම් මොකද ක්ෂණික සමාධිය කියන්නේ? විපස්සනා යෝගාවචරය කායනුපස්සන ආදී වශයෙන් ඒ ප්‍රත්‍යක්ෂ අරමුණට හිත කියලා ඒ අරමුණ දිගේම කටයුතු කරනකොට ඉස්සලා අරමුණ දැපෙන දමා ගන්න. අරමුණ වශී කර ගන්න. අරමුණට මුණ දීලා අල්ලා ගන්න එක ලොකු සමතමය ප්‍රයත්නයක ජය ගැනීම. ඊ කරද්දී තමයි බලාගෙන ඉන්නා වූ මේ සමත අරමුණ ඉන්දින හැකිලිමෝ ආනාපානිය මත යෝගාවචරයට අවස්ථා දෙකකට ඉඩ සැලසෙනවා. එකක් තමයි සම්මුති වශයෙන් ඉන්දීම හැකිලිම වශයෙන් හෝ ඉතුළුව පිටීම වශයෙන් දකින්නා වූ මේ සාමාන්‍ය කෙනෙකුට පෙන්ලා දෙන්න පුළුවන් සම්මුති අරමුණ පින්දීම හැකිලිම ආනාපාන. ඒ වගේ මෙතෙන්ද යනකොට ඊ අරමුණින්ම මතුවෙනා වූ ධාතු මනසිකාර්ය සෑහෙන වර්ධනය වෙනවා. මේ පින්දීම හැකිලිම කියලා කියන්නේ ආනාපානයි කියලා කියන්නේ අපි අර කලින් කියාපු පටවි ධාතුවේ ඇත්තවූ ලක්ෂණ ආපෝ තේජෝ වායෝ දක්වන ලකුණු. නිසා එයත්තා වූ ධාතු මනසිකාර කොටස් තෙරපෙන තද වෙන ගති, කුණුසොන් සිසිල් ගති, කම්පන චංචල ගති, පැගිරෙන පිටුකරන ගති හොඳට පේන්න පටන් ගන්නවා. ඒ නිසා වර එක ධාතු මනසිකාරයේ ධ්‍යාවට හිත යනවා වර එක අර සම්මුති වශයෙන් පේන පිම්බීම හැකිලිම නැත්නම් ආනාපානේ ධ්‍යාවට හිත යනවා කියලා මෙන්න මේ දෙක මතුවෙච්ච වෙලාවේදී ඉතින් හොඳට යෝගාවචරය මතක තියාගන්න ඕනේ බාහිර හැකිතාක් දුරට අර සම්මුති අරමුණේම ධාතු මනසිකාරයේ දැක්කත් මෙනෙහි නොකර දකින්න මට්ටම් පමණයි දකින්න මේ වෙලාවේ මට පින්බීම වෙන්නේ තද වීමක් වශයෙන් බුරුල් වීමක් වශයෙන් හැලු වීමක් වශයෙන් දකින්න නමුත් හැකිතාක් දුරට පින්බීම හැකීමටම හිත පීන පීන බලමින් පින්බීම හැකීම වශයෙන් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් තව තවත් ධාතු මනසිකාරයේ පිළිබඳව ලොකු සියුම් පක්කත් වලට යනවා. ඒ විතරක් නෙවෙයි අර සම්මුති අරමුණ මත ලොකු ගැඹුරකට ලොකු සමාධි ගැඹුරකට යනවා. මේ වෙලාවේදී ඒ මු අපි ගත්තොත් පිම්බි වැකිලිම කියලා පිම්බි වැකිලිම කියලා මෙහි කරනවා. ඒ පිම්බි වැකිලිම නිසා මතුවෙනා වූ තද වෙන උණුසුම් ගති, සමාහට ආලෝක, සමාහට සෑල්ලු ගති ප්‍රදේශේ පුරා පැතිරලා තියෙනවා. එතකොට මේ දෙකෙන් අර ගෙවෙමින් නැතිවීමෙන් පවතින ආ වූ පිම්බීම හැකිලීමම ඊර ඊර මතු කරමින් එහිම යදවීම තමයි උපදේශය. නමුත් මේ දෙකම තියෙද්දී බාහිර සත්‍ය ඇහෙන්නත් පුළුවන්. හිතවිලි එන්නත් පුළුවන්. කාය වේදනා එන්නත් පුළුවන්. එනිසා යෝගාවචරය දැන් අවස්ථා දෙක තුනක් අතේ දුරින් ගියාගෙන දෙක තුනෙම තමන්ගේ පාලනයට නතු කරගෙන වැඩ කරගෙන යනකොට මේ தත්ත දෙක තුනම සමානයි කියලා හිතුවත් පැටලෙනවා. මෙතෙන්දි හොඳට ධර්මානුපස්සනාව යෙදෙන්න ඕනේ. අර මූල කර්මස්ථානයේ මූල ස්වરૂපේම තෝර තෝරා තේරුම් ගන්න. ධාතු මනසිකාරය මෙනෙහි කරන්න යන්න නරකයි. ඒ වෙලාවේදී මූල කර්මස්ථානයේ මූල ස්වરૂපේ පේනවනම් සද්ද මෙනෙහි කරන්නත් නරකයි. වේදනා මෙනෙහි කරන්නත් නරකයි. හිතවිලි මෙනෙහි කරන්නත් නරකයි. මොකද ඒවා එන්නේ යන්න ප්‍රධාන බාධා කරන්නේ. මූල කර්මස්ථානේ පෙරලා අරින්නේ නැහැ. මූල කර්මස්ථානේ තියෙන. ආ නේමන ඒ දැක්කා වූ මූල ස්වභාවෙම ප්‍රඥප්ති වශයෙන්ම ඇති තාක් දුරට මෙනෙහි කරන්න පුළුවන් නම් යෝගාවචරයා තේරුම් ගනීවි ඉස්සර වෙලා Taman බොහොම ඉක්මනට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න ඉක්මන් වෙලා තියෙනවා දැන් එච්චර ඉක්මනට දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්නේ නැතුව හැකි තාක් දුරට මූල කර්මස්ථානයේ පිම්බීම හැකිරීම වශයෙන් මෙනෙහි කළ යුතුයි. මෙනෙහි කරන්න පුළුවන්. මට දැන් ඒ හැකියාව තියෙනවා කියලා දවසින් දවස දවසින් දවස තමන්ගේ ශක්තිය දිනු කරනවා. ඒ දිනු කරන්න කරන්න යෝගාවචරයට පේනවා මෙන්න මේ ආකාරයට මූල කර්මස්ථානයේ ප්‍රඥප්තිය මතම හැකිතාක් මෙනෙහි කරන තාක්කල් නීවරණ කොච්චර ආවත් ඒ නීවරණ වලින් පුදුමාකාර ආරක්ෂාවක් ඇති වෙනවා. ඕන වෙලාවක පුළුවන් තමයි නීවරණේ පැත්තට හැදලා බලලා ඕනේ නම් නීවරණත් එක ටිකක් වෙලා සෙල්ලම් කරලා නන්නත්තර වෙලා ආයෙත් මූල කර්මස්ථානයේ ධාතු වලට නෙවෙයි මූල කර්මස්ථානයේ ප්‍රඥප්තියටම හිත යෙදුවොත් මූල කර්මස්ථාන මේ නීවරණ නිකම්ම නිකං නිවින වෙලා සාමාන්‍ය වශයෙන් කියනවා පච වෙලා ආපහු යන්න හැටි දැක් ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට එන එන අවස්ථාවේදී යෝගාචර හුඟාක් ඉන්නේ එලෝ මෙලෝ දෙක අතරමයි. ප්‍රඥප්ති ශක්තිය ප්‍රඥප්ති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් අතරමැද නිසා හුඟාක් ආදුනිකයි. කියන්න තේරෙන්නේ නැහැ යෝගාචරයට මේක. කිව්වත් දෙන උපදේශේ වැටහෙන්නේ නැහැ. ඒක නිසා හිත ඇත්තටම පවතින්නේ මූල කර්මස්ථානයේ ප්‍රඥප්තියේද නැත්නම් මූල කර්මස්ථානයේ විසින්ම ඇති කරන්නා වූ ධාතු තලවලද එහෙම නැත්නම් සම්පූර්ණ පරිබාහිර වූ වේදනා සංඥාවලද කියන එක යෝගාවචරය අවුල් කරගත්තොත් උගා කල්යනා භාවනා මේ ඔක්කොම ධර්ම ධර්මානුපසනාවට ගන්නකොට කායනුපසනාව වේදනානුපසනාව වගේ මම උඹ කට බඩ නහය දිව අත කිනිව නැතුලා එන්ටෙන් ටෙන් ටෙන්ට පුද්ගලයක් නැති පුදු ධර්මතා නීවරණ ධර්ම පංච උපාදානස්කන්ධ ධර්ම ආයතන භොජ්ජංග සහ චතුරාර්ය සත්‍ය කිව්වම මේ කාටවත් කුච්චියට සින්න වෙච්ච දේවල් නෙවෙයි ධර්මතා ආනේ පැතර ධර්මතාවට ගියාට පස්සේ ඒ ධර්මතා තුලත් හැකිතා දුරට අර ප්‍රඥප්තිය වශයෙන් ගත්තා වූ දේ තමයි සමතේ වඩන්නේ සමතේ තව තවත් වඩන්න. මේ තාම වැඩෙන යෝගාවචරයාගේ මේ ක්ෂණික සමාධිය. කනමත්ත පිටික සමාධිය. මෙන්න මේ ක්ෂණික සමාධිය සමත යෝගාවචරය කරන්නේ කොහොමද? සම්මුති වශයෙන් අරමුණට අපනා වශයෙන් සම වැඩිලා අරමුණේ හිත නැගිටිනවා. නැගිටට පස්සේ ඒ හිතේ පවතින්නේ අනර විපස්සනා කරන සමතේම උතුම් කර නැත්තු උගාක් විස්තර කරලා දෙන්න හදනවා මේ අර්පණාවෙන් නැගිට්ටට පස්සේ මතුවෙනව මේ ක්ෂණික සමාධිය විපස්සනා යෝගාවචරයාගේ ක්ෂණික සමාධියට බලවත් කියන. ඒ කියන්නේ කාරණා පොත්වලින් හොඳට පෙන්වන්න පුළුවන්. නමුත් විපස්සනා සමාධියේ අර තාලෙට සම්මුති අරමුණම නැවත නැවතත් මෙහෙය කිරීමෙන් ඇතුළට ගිය කෙනාට තේරෙනවා ඒ විදිහේ කිසිසේත්ම සීමා බන්ධනයක් සමතයත් ඉන්දියාවේ විපස්සනාත් ඉන්දියාවේ කියලා නෑ. නමුත් විපස්සනාවේ වුණත් මතු වෙනකොටම ධාතු මනසිකාරණෝ ධාතු කොටස් මෙනෙහි කරන්න පටන් අරගත්තොත් එන කෙනෙක් සමාධිය නම් කොන්දපණ මත බලවත් නැහැ. දරු දරු විපස්සනා ඥාන පහල කරන්න බලවත් නැහැ. මේ තියෙදිම ප්‍රඥාප්තියම මතු කර කර ප්‍රඥාප්තියම පීර පීර බැලුවොත් තමයි ඒ අර සමත යෝගාවචරයන් විසින් කරන අභියෝගයට හොඳට මුණ දෙන්න පුළුවන්. හැබැයි මේක සමත මූල ධර්ම කාර්යයක් වුණත් විපස්සනා මූල ධර්මකාරයක් වුණත් හොඳට පිළිගන්නවා ඒ මාර්ගඵල ඥාන ලැබීම සඳහා උපචාරකෝ සතිසූපකාර සතිසූපචාර උපචාරතා සමාන ශනික සමාධියක් තිබොත් ඇති කිය. ඒ නිසා විපස්සනා සුද්ධ විපස්සනා ක්‍රමයට සම්පූර්ණ පැත්තකට ගහන්න පයින් ගහන්න පුළුවන් කමක් නැත්තේ. නමුත් මෙතනදී විපස්සනා යෝගාචර හොඳට දැනගන්න ඕනේ. ඒ ධම්මානුපස්සනා කොටතට හැරෙනකොට දෙක තුනක්ම අපේ. ඒ දෙක තුනම භාවනාව. දෙක තුනේම නීවරණ නෑ වාගේ තමයි පේන්නේ. දෙක තුනේම පැය ගණන් ඉන්න පුළුවන්. නමුත් ඒ ඉන්න අතරමැද අර ගෙවීමෙන් පවතින ආ වූ නැතිවීම පවතින ආ වූ මේ ප්‍රඥප්ති හිමීම හැකලීම. එහෙම නැත්නම් ආනාපාන ගත්තනම් ආනාපානයේම හිත පවත්නවා වෙනුවට අභාග්‍ය සම්පන්න දේ තමයි හුඟක් කර්මස්ථානචාරවරු කියනවා මොන හරි ප්‍රකට අරමුණට හිත යොදන්නේ කියන්නේ. මේ විදිහට අරමුණු ගොඩාක් කියන කොයි එකේද හිත යොදා ගන්න දන්නේ නැති වෙනකොට එනම් බුද්ධාගම එහෙම නැත්නම් නැගිටලා සක්මන් කරන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් මොනවා හරි දෙයකට හිතවදවන්න හදනවා. මේ නිසා යෝගාවචරය තවත් අර අවුලෙන් තවත් අවුලකටපත් වෙනවා. ඉතින් හොඳට සම්පජාඤ්ඤය යොදවන්න ඕනේ සම්පජාඤ්ඤය යොදවලා තමයි මෙතෙන්ට එනකන් උදව් කළා වූ මූල කර්මස්ථානයේ ජීවිත ස්වરૂපේ අප්‍රකට ස්වરૂපේ අප්‍රධාන ස්වરૂපේ දැනගෙන එහිම හිත පවත්තන තරම් යෝගාවචරය දක්ෂ වෙනවනම් අන්න ධම්මානුපස්සනාව කොටසේදී යෝගාවචරය ඒ න්‍යාය මධ්‍යම ප්‍රතිවාද අත නොහැර මෙතෙක් ගෙනාව ගම දිගට පවත්තන්ට ඕනේ නමුත් ඉතාමත්ම කලාත්මකින් තමයි මේක කියලා දුන්නත් කරන්න පුළුවන් වෙන විදිහට කියනවා තමන්ම මේ ප්‍රශ්නේ අහලා තමන්ටම මේ උත්තරේ හම්බුණත් ඒක කරන්න පුළුවන් වෙන්නේ ඉතාමත්ම සුළු පිළිසකට ඒ මොකද මෙතන පවතින අදුක්කම සුඛ වේදනාව ඒක අන්ධ කරනවා ඒක අන්ධකාර කරනවා ඒක ආයුභූත කරනවා ඒක හිත වල්මත් කරනවා තෝන්තු කරනවා ගහනවා වගේ වැඩක්. නිසා හැකිතාක් සාකච්ඡා කරලා හැකිතාක් මූල ධර්මයේ පැහැදිලි කරගෙන අදිස්ථාන කරගන්න ඕන පරියන්කේ මුලදීම. මගේ හිත දැන් හොඳට භාවනා හරියොත් මෙන්න මෙහෙම තැනකට යනවා. එතෙන් ගියාට පස්සේ මගේ හිත කලකොල නොවේවා. ඉතින් එනකම උදව් කළා වූ අත්තල අත නෑරේවා. ඒ අරමුණම හොයන්ට අරමුණේම කිමිදෙන්ට අරමුණේම හිත පවත්තන් අදිස්ථාන කෙළුවෝ යෝගාවචරය මේ ධර්මානුපස්සනාවේදී ඉදිරියට යනවා. ඒක නිසා කල්පනා කරගන්න ඕනේ භාවනාව කියන එක ඒ අනෙකුත් පාරමිතා ධර්ම පිළිම අතර වෙනම වැඩක්. මේ කාරණාව හරියටම දන්න කෙනෙක් නම් සාකච්ඡා කරලා පෙර කළ නිෂ්ඨේ සම්පatti භාවනා කරන්න දෙයක්වත් නැහැ. එනකොටම දන්නවා මෙන්න මේකටයි මේකයි මගේ යුතුයකම මේකයි මගේ රාජකාරිය මේකයි මම කළ යුත්තේ කියලා ඒක කරනකොටම අර උගාකල් භාවනා කරපු හුඟ දෙනෙක්ගේ මට්ටම ඉක්මෝල යන්න පුළුවන්. ඒ නිසා පඤ්ඤාවක් තස්සායන් ධම්මෝ කියලා සර්වචනාංශේ කෙටි අතවැණීමක් කරන හොරෙන් ප්‍රඥාවක් දෙනවා. ඒ නිසා ධම්මානුපස්සනාවත් චරිත වශයෙන් පෙන්වනකොට පෙන්වන්නේ තික්ක පඤ්ඤ පුද්ගලයා. තීක්ෂණ ප්‍රඥාවක් ඇති කෙනා. යම් කිසි කෙනෙකුට තියෙන දන්ධ පඤ්ඤ කියන ප්‍රඥාවේ දුර්වල අවස්ථාවක් ප්‍රඥා චරිතය දුර්වල අවස්ථාවක් නම් චිත්තානුපස්සනා කොටසදී මේකට පුහුණුවක් ඇති කරනවා. නැත්නම් චිත්තානුපස්සනාව තමයි යාට වැඩ බිම වෙන්නේ. ත්‍ික්කපඤ්ඤ පුද්ගලයෙකුට නම් ධර්මානුපස්සනාවේදීම පුළුවන් නැත්නම් ධර්මානුපස්සනාවෙන් පටන් ගන්න පුළුවන් ධර්මානුපස්සනාව බොහොම ඉක්මනට ඉවර කර ගන්න පුළුවන්. කායනුපස්සනාව වේදනානුපස්සනාව පෙන්වන්නේ රාග චරිතවලට. අධික රාග කියනවනම් කායනුපස්සනාවට හිත යොදනවා අනික් අත්තන්ට වේදනානුපස්සනාව හිත යොදනවා. ඒ නිසා මේ එක එක සතිපට්ඨානයක් එක එක චරිතානුගත පුද්ගලයන් අතර ගලපලා බැලීම අපේ ථේරවාදයේ පසු කාලීනව බොහොම සවිස්තර වෙලා තියෙනවා. ඒ අනුව බලනකොට පුද්ගලික සංසාරත ඇදබැඳ තබන ප්‍රධාන විපල්ලාස හතරක් තියෙනවා. පටලෝලා වටහා ගන්න ක්‍රම හතරක් තියෙනවා. ඒ අනුව බලනකොට මේ අසුබ වූ කය සුභ වශයෙන් දැකීම නිසා සංසාරයට බැඳිලා ලෝකයේ සාහිත්‍යමය ලලිත කලාමය දෙයක් වඩපත් කර ගන්න හදන ඇත්තන්ට <clears throat> සරුවත් දේශනාවේ බලනකොට කායනුපසනාව තමයි හොඳට ගැලපෙන්නේ. ඒක මේ කයේ තියෙන ආ වූ සුභ පක්ෂේ වෙනුවට සුභ සංඥාව වෙනුවට අසුභ සංඥාව. අසුභේ සත්‍ය තියෙති සුභයයි කියලා පටලවා ගන්නා වූ විපල්ලාසයට හොඳ උත්තරයක් දෙනවා කායනුපසනාව. ඊගාවට සුඛ සැප සැප හොයන ලෝකේ සැපයක් කියලා කල්පනා කරන සැපයම මේ මතු කර ගන්න හදන ඇත්තන්ට පවතින්නේ මේ දුක සැපට හරවගෙන දුක සැපක් කරගෙන දුකම වළඳන විපල්ලාසය. අර කබර ගෝයා වුණත් කන්න ඕනේ තම තල ගෝයක් කර ගන්නවයි කියලා කතාවක් අපේ ඒවාර දිනවා. අන්න ඒ වගේ තමයි ආත්පස දුක්ඛ මේදී. ඇත්තා වූ සැප ඉස්මතු කරලා සැපයක් මේක තියෙන්නේ කියලා ඒක කියනවා ශ්‍රී ලංකත්තා ඝෘතම් පීවේත් කියලා ඒකේ මූල ධර්මයයි. ණය වෙලා හරි කමන්නේ ඩිටේල් බලගන්න. ආයක ගෙවන්න වෙන්නේ ආය අපි මැරලා ගියාට පස්සේ කවුද ඕවා ගෙවන්නේ අර ඉන්නකන් කාපල්ලා බීපල්ලා පුලුවන් තරම් සැපෙන් ඉඳපල්ලා කියන අදහස තියෙන ඇත්තෝ සමහර චරිත. ඒ වගේම අපිටත් ඒ වගේ චරිත ඒ වගේ අදහස් වටින් වර මතුවෙනවා. ආනේ වෙලාවට තමයි චිත්තානුපස්සනාව රෙකමන්ඩ් කරන්නේ. චිත්තානුපස්සනාවේදී හාත්පසම තියෙන දුක ඒක ප්‍රධාන කරලා පෙන්වන එක පෙන්නන. ඒකත් එක රාගයක්. ඊගාවට අපි චිත්තානුපස්සනාව ගත්තට පස්සේ ඒක පෙන්වන්නේ සාමාන්‍ය ධර්ම කාරණා තේරෙන මන්ද පඤ්ඤා පුද්ගලයන්ට ඒකෙන් උත්තර හම්බ වෙනවා ධර්මානුපස්සන හම්බෙන්නේ චික්ක පඤ්ඤා පුද්ගලයන්ට. ඒ නිසා එක එක විපල්ලාස වලට එක එක ආකාරයේ උත්තර සපයා දීමක් මේ සතිපට්ඨාන හතරෙන් කරනවා කියන්නේ. නමුත් හොඳට භාවනා කරන කෙනා ඊට වැඩි එකඟ වෙවි. සමහර පරියංකවලදී අපි අධික රාගව ගත කරනවා. සමහර පරියංකවල රාගයමයි තියෙන්නේ නමුත් එච්චර ප්‍රකට නැහැ. සමහර පරියංකවල නම් හොඳ පැහැදිලි කමක් හිතෙනවා. සමහර පරියංකවල හොඳට ධර්ම කාරණා වැටෙන සමහරලාට වෙන්නේ. ඒක නිසා මේ එක එකනා එක එකනා චරිත වලට කියලා එන ගහනවා වෙනුවට අපිට වරින් වර පහළ වෙන්නා වූ එක එක தত্ত্বවලදී මේ හතර සතිපට්ඨාන එක එක ආකාරයට උදව් වෙනවා එක එක ආකාරයට පිහිට වෙනවා කියන කාරණාව තේරුම් අරගත්තොත් යෝගාවචරය මතක තියාගන්න ඕනේ භාවනා කරන්න කරන්ට එnte ente ente එක එක පරියන්ක එක එක පරියන්කෙන් වෙන් වෙලා විවිධාකාර භාවනා උපක්‍රම භාවනා උපකරණ වරින් වර පාවිච්චි කරගන්න ඒක ඊටාත්ම සවිතර කොට තමයි මේ ධර්මානුපස්සනාවට වැටෙන්නේ. ඒ නිසා ධර්මානුපස්සනාවට ගියාට පස්සේ යෝගාවචරයට කිසිම චෝදනාවක් නැතුව යනවා. අභිමුඛ ආධුනික යෝගාවචර විසින් කරන උගාක් චෝදන නිකම්ම ධර්ම කාරණාවක් බාටපත් වෙනවා. ධර්මානුපස්සනාවේදී ඒක නිසා ධර්මානුපස්සනා කොටසේදී මේ සාකච්ඡා අනුග්‍රහය තවදකට. ඒක මොකද අපි හිතන්නේ නෑ මේ ධර්මානුපස්සන කොටසදී මතුවෙන හුඟක් කාරණා මේ භාවනාමය ප්‍රතිඵලයක් වගේ. අපි හිතන්නේ ඒක පැටලිල්ලක් වැරදිල්ලක් එහෙම නැත්නම් පසුබෑමක් කියලා. නමුත් ඒක හරියට ප්‍රකාශ කරගන්න පුළුවන් නම් මට උනේ මේකයි කියලා ඒක ලොකු සජීවී ධර්ම කොටාසයක් එලි කරන සාකච්ඡාවක් වඩපත් වෙනවා. ඒකට යන්න අමාරු නිසා තමයි කායානුපස්සනාවේදී හරියට අරමුණ මොකද්ද? මෙනේ කිරුවේ කොහොමද? අරමුණ වැටහුනේ කොහොමද? බොහොම ප්‍රකටව කියලා දෙන්න පුළුවන් තමයි. ඒක චිත්තානුපස්සනාට මේ වේදනා වේදනානුපස්සනා චිත්තානුපස්සනාට යනකොට මේ ව්‍යාකරණ ක්‍රමය මේ සාකච්ඡා ක්‍රමය හොඳට දිනු කරපු කෙනා නම් ධම්මානුපස්සනා කොටසදී අර ඇති වෙනා වූ විවිධ විස්තර කරගන්න බැරි කොටස් අර කලින් කියපු කොටස් වලට සාපේක්ෂව හොඳට තේරුම් කරගන්න පුළුවන්. ඒ නිසා ධම්මානුපස්සනාට කෙලින් බහින්න බෑ. අර කායනපසනා කොටස් වලදී ඇති කරගත් ආ වූ මේ විනය ශික්ෂණය නිතිපතා කමඨාන් සුද්ධ කිරීම කමඨාන් සුද්ධ කරන ආදාළ කාරණාවට සාපේක්ෂව සිටින් කියන්න පුරුදු වෙන ගතිය. ඒ වගේම හිතලා කියන්නතෝ Taman හරියට අත්දකපු දේ කියන එක ආදී වගේ දේවල් පුහුණු කරලා තියෙනවනම් ධම්මානුපසනාවේදී මම ඔබ ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරව ගැඹුරු ධර්ම සාකච්ඡා කරන්න. ඒ වගේම තමයි හුඟක් වෙලාවට භික්ෂුන් වහන්සේලාට ප්‍රශ්න මතුවෙනවා ඒ Taman ලැබුවා වූ හිතන්නා වූ ඒ අදි මානසික එහෙම නැත්නම් උත්තරීමානස ධර්ම සාකච්ඡා කරන්න වෙනවා. ඒ සාකච්ඡා කරන්න උනත් ධර්මානුකූලව සාකච්ඡා කෙරුවට කිසිම විනය ප්‍රශ්නයකට අහු වෙන්නේ නැහැ. මට සම්බන්ධ කෙරුවොත් කාලයට සම්බන්ධ කෙරුවොත් තමයි ප්‍රශ්නේ මතුවේ. එහෙම නැත්නම් කියන්න තියෙනවා අපි සම්මුති වශයෙන් කියන දේ පරමාර්ථ වශයෙන් කියන්ට පුරුදු කරගත්තොත් ඕනම ධර්ම කොටසක් ඕන සභාවක සාකච්ඡා කරන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා. අන්නේ විදිහේ කායනපසනාවල චිත්තානපසනාවට යනකොට කමඨාන් සුද්ධ කිරීමේ ලොකු වෙනසක් පාවිච්චි කරන වචනවල ව්‍යාකරණවල ලොකු වෙනසක් ඇති වෙනවා. ඒක නිසා මේ පුද්ගලයා හාත්පසින්ම පුහුණු කරන වැඩක්. ඒකයි කියන්නේ මේකට හොඳ ප්‍රඥාවක් අවශ්‍යයි කියලා. ඒ වගේම වෙනස් වීම වලට ඔරොත්තු දෙන ගැතියක්. වෙනස් වෙන වලට ලෑස්ති ගතියක් ගන්න නැත්නම් නීවර ධර්ම පිළිබඳව යම් පරිචයක් ඇති කරලා පස්සේ පංච උපාදානස්කන්ධ ඒ උපාදානස්කන්ධ කිව්වම නැවතත් ඒ තමන්ගේම තියෙන සංසාරෙන් ගෙනාව මේ අඩුපාඩු පංචකක් තමයි පෙන්නන්නේ. ඒක දැකලා බය වෙලා දුවන්ටවක්වත් ඒව ආවා කියලා කනගාටු වෙන්නවත් විනය කර්ම කරන්නවත් නෙවෙයි. ඒ අනිවාර්යයෙන්ම මේ సంతානෙ මතුවෙනවා. ඒක නිසා චිත්තානුපසනාවට යනකොට යෝගාවචරය නිත්‍ය සංඥාව තියෙන කෙනෙක් නම් හොඳ කුමාර සැපැතු හැදිලා සැපම හොයාගෙන ගිහිල්ලා මේ කය ස්ථිරයි මේ ලෝකෙ ස්ථිරයි මේ විවස්ථා මාලාව ස්ථිරයි ආදි කියලා හිතන්නේ නැත්නම් එතනින් එහාට ය아가න්න බැරි වෙනවා. අනිවාර්යයෙන්ම අනිත්‍ය භාවයේ මුල් කරගෙන ඒ කියලා කියන්නේ දේවල් කඩා දානවා කියන එක නෙවෙයි. මේ මේවල් වෙනස් ඒක හැටි කියන එක පිළිගත්තොත් විතරක් මේ අනත්තානුපස්සනාව කියන ධර්මානුපස්සනාව කොටසට වැටෙනවා. එතෙන්දී දිගටම සාකච්ඡා කරන්න වෙන්නේ මේ භාවනාදීමක් වෙන මේ නීවරණ මම නෙවෙයි මගේ නෙවෙයි මට කනගාටු වෙන දෙයක් නෙවෙයි. මේ පංචස්කන්ධ වශයෙන් මේ ඇලි ගලී ගන්න ගැතිය මම නෙවෙයි මගේ නෙවෙයි මට කනගාටු වෙන්න දෙයක් නෙවෙයි. මේ සලායතන මම නෙවෙයි මගේ නෙවෙයි ඒ නිසා මම මේකට වග කියන්න ඕනේ නැහැ. ඒ වාගේ මේ වෙනකොට ඇති වෙනා බොජ්ජංග ධර්ම චතුරාර්ය සත්‍ය කියනවා ඒවත් මගේ නෙවෙයි ඒවත් මම නෙවෙයි ඒවට මට වග කියන්නත් බෑ. ආන්නේ විදිහට රැට කරගෙන ආපු ධර්ම කොටස් බොහෝම ලස්සනට විකාශන වෙලා විශේෂයෙන්ම අනාත්ම සංඥාව ඇති කරගන්න. දැන් අර ආනාපාන සූත්‍රය, ආනාපාන සති සූත්‍රය, එහෙම නැත්නම් ගිරිමානන්ද සූත්‍රය ආදී ආනාපානී සෝලසාකාර ක්‍රමය. එදගත්තාම හතරවෙනි කොටස අනිච්චානුපස්සී අනිච්චානුපස්සීව ආස්වාද ප්‍රසවාසයේ විරාගානුපස්සීව ආස්වාද ප්‍රසවාසය, නිරෝධානුපස්සීව ආස්වාද ප්‍රසවාසය, පටිනිස්සග්ගානුපස්සීව ආස්වාද ප්‍රසවාසය කියන මේ හතර වැටෙන්නේ ධර්මානුපස්සනකට. කියන්නේ අනිත්‍යයේ ඉඳලා පටිනිස්සග්ගය කියන සම්පූර්ණ අතහැරීම දක්වා වූ ඒ කොටස හතර වැටෙනේ ඔක්කොම සමානාර්ථ කියන පද වගේ පේනවා. ඒ නිසා ඒ වෙනකොට යෝගාචර පණන් ගත්ත ආකාරයට කය හෝ හොඳ හෝ නරක හෝ කියන ඔක්කොම තීරණ විනිශ්චය චෝදන ඔක්කොම හැලිලා ඇතිදී අනුන්ගේ දෙයක් වාර්තා කරන්න කෙනෙක් වාගේ දැන් කට්ටිය ක්‍රිකට් ගහනවා තව කෙනෙක් ඒක ඉගෙනගෙන බලන්නේ නැති කට්ටියට වාර්තා කරනවා ආන්නේ වගේ තමයි පැහැදිලිවම පරතෝ සංකල්පයෙන් යුක්තව මේ සිදුවෙන දේ ඊට අඩියක් පිටිපස්සට ගිහිල්ලා ඒක වාර්තා කරන්න වගේ කියා ගන්න පුළුවන් තත්ත්වයකට පත් වෙනවා මේක ජීවිතයේ තියෙන හොඟා ප්‍රශ්න විසඳන දෙයක් මේ ඇඟේ තමා ගැනීමෙන් තමයි ප්‍රශ්න අපි උත්තර කරගන්නේ. උච්චාරණ කර ගැනීම. දැවෙන ප්‍රශ්නයක් වාටපත් කරගන්න එක කෙලෙස් වල මූලික ස්වરૂපය. ඊටාමත් විසඳ ගන්න බැරි. ඊටාමත්ම දුෂ්කරතාවයට ආපුවාම මොකද කරන්න ඕනේ? කොහොමද හැදෙන්න ඕනේ කියලා මම ලොකු සාදින් අහනකොට ලොකු සාදින් කිව්වේ එහෙම වෙලාවකදී හිත මෑත් කරගන්න දැනගන්න ඕනේ කියලා. වහාම පැනලා මේකට මම ක්‍රියාත්මක වෙන්න ඕනේ මම මෙහෙම කරන්න ඕනේ කියලා ඉදිරිපත් වුණොත් ඒක ඔල්ල මොට්ටර යනවා. භාවනාවේදී වුණත් දැන් මේ මොකද වෙන්නේ දන්නේ නැහැ කොහොමද වෙන්නේ දන්නේ නැහැ කිව්වට පස්සේ හදිසියේ පරියන්කෙන් නැගිටලා යන්න හෝ කලබල වෙන්න නරකයි. තාමකට මෙන්න මේ අවුලෙම එක විනාඩියක් මේක එක තප්පරයක් මට චිත්තක්ෂණයක් මට මේකම බලහින්න ලැබේවා කියලා බලහින්නකොට පුදුමාකාර විදිහට අපි වර්තමානයේ ප්‍රත්‍යක්ෂේම අසරණ. අර නැගිටලා යන්න හදාන්නේ වෙනස්කම් කරන්න හදාන්නේ කොළමට්ටල වූ මමෙක්. නායට අහන්නේ නැති මමෙක්. ඊට වැඩි බොහෝම හොඳයි අර පරියන්කේදී ලැබෙන අර විඳ දරා ගන්න බැරි අනිෂ්ත්‍ර භාවය. මොකද ඒක ධර්මයි. ඒක දිවසන්ට ඕන. ඒක නෑ හොඳක් නරකක්. ඒක නෑ මුලක් මැදක් අගක්. ඒක නෑ මගේ ඔබේ තත්ත්වයක්. ඒක විඳින්න පුළුවන් දෙයක්. අන්න ඒ වගේ වෙලාවක තමයි මේ ධර්මානුපස්සනා කොටස මතුවලා එන්නේ. ඒ නිසා යෝගාවචරය භාවනා කරනවා නම් විශේෂයෙන් මේ වාගේ කල් ගිහිල්ලා එක දිගට භාවනා කරන තුරු ඒ කාන්තේ මේ ධර්මානුපස්සනා කොටස වලට එළඹෙනවා නමුත් සාකච්ඡා කරනකොට පේනවා ඒව පිළිබඳව තියෙන්නේ එක්කෝ මට මොකද මේවා ඉක්මනට ආවේ එහෙනම් මට මේක එන්න ඕනේ මේ වෙලාවේ මේ ආකාරයෙන් නේද කියලා එනදී එන හැටියට වාර්තා කරනවා වෙනුවට උගාක් මති මත අන්තරාශියක හිත වෙලා ගැටියක් පේන්නේ. ඒ මොකද හිතන්නේ නැහැ ඇත්තටම භාවනා කරුවොත් ප්‍රතිඵල ලැබෙයි කියලා. ප්‍රතිඵල ලැබෙනකොට වෙවුලනවා. ප්‍රතිඵල ලැබෙනකොට දුවන්න හදනවා. ප්‍රතිඵල ලැබෙනකොට චෝදනා කරනවා. ඒක නිසායි පුදුරිදිම සරුවචනන්ද දේශනා කරේ කායන වයම් භික්කවේ මග්ගෝ කියලා අවසාන කෙරුවේ මේ භාවනා ක්‍රමේ දවස් 7ක් කෙරුවොත් අනිවාර්යයෙන්ම නින්ද ප්‍රතිඵල ලැබෙනවා. ඒ නිසා ධම්මානුපස්සනා කොටස මේ පැය ගණන් මේ දේශනා කළත් මේ කටයුත්ත වෙන්න නම් එච්චර වෙලා යන්නේ. නමුත් ඒ උනත් වාර්තා නොකරන නිසා වාර්තා කෙරුවත් මූලික අවශ්‍ය කාරණා වසංගන නිසා කෙලස් තත්ත්ව නිසා ඒක නැති කර ගැනීම අදහසින් ඒක දුරු කර ගැනීම අදහසින් සාමූහික ප්‍රයත්නසක් වශයෙන් අඤ්ඤමඤ්ඤ වචනින අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන වශයෙන් කියලා අර සම්මේ පාළිය සඳහන් කරන විදිහට එකිනෙකා එකිනෙකාට අදුවත් ගුණ දොස් හොවා දැක්වීමෙන් එකිනෙකා එකිනෙකා ඔසවා තැබීමේ ක්‍රමයෙන් මිසක් අපිට කොටේ නැහැ. ඒ නිසා ධර්මානුපස්සනා කොට සාරකීපතාට බරසාරයි ගැඹුරයි කියලා පැත්තකට කරනවා වෙනුවට අවශ්‍ය කරලා කියන්නේ කරන්නේ අවශ්‍ය කරන්නේ Tamangeema තියෙන දැනුම මට්ටමේ හැටියට මේ වැඩ කරන්නේ මේකමයි කියලා ඒක හැකිතාක්තරට ඇති ඇතිෙම විද්‍යාත්මක පරිශ්‍රණයේ කිතාමත්ම සජීවි ධර්ම කොටසක් මේක තියෙනවා මේ විදිහට කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා වශයෙන් මේ මූලික පාඩ හතරෙන් හඳුන්වා දීම කියන්නේ උද්දේ ප්‍රතිපත්තාන කායනුපස්සන උගක් පවිත්‍රායි. වේදනානුපස්සන චිත්තානුපස්සන ඇතර විස්තර නෑ. ආයෙ ධර්මානුපස්සන කොට ගොඩාක් සවිස්තරයි. ආන් මේ විදිහට නිදේශ වාරයේ තමයි මේ කියපු දේවල්ම විස්තර කිරීම තමයි ඊගාට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපිට ඉදිරිපත් කරගත්ත කාලය මේ වෙනකොට අමාරු නිසා ධර්මානුපස්සනාවට අදාළ මූලික ಉದ್ದೇಶය මේ ප්‍රමණයකින් තේරුම් ගන්න පුළුවන් මට්ටමට ඉදිරිපත් වෙනවා කියන අදහසක් ඇති නිසා අදට නියමිත ධර්ම දේශනා මෙතනින් සමාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා භාවනා කරන ඇත්තෝ තමන්ගේ අත්දැකීම් තාමත්ම පරියන්කට පස්සේ හොඳට සවිස්තර මේ දේවල් එක්කෝලක් එක ලියලා ඒ නැත්නම් ඒවත් එක්ක සාකච්ඡා කරලා පුළුවන් තරම් මේවා තෝරා බේරා ගත්තොත් අපිට තේරෙයි මේ ගත වෙන වස් කාලේ ඉතාම වටින කාලයක්. අපි පහුගිය කාලේ කායන පස්සන වේදනාන පස්සන වශයෙන් කරගෙන ගිය වැඩ පිළිවෙල එකක්වත් අහක ගිහිල්ලා නැහැ. එහෙම අසරණවෙන්ට එහෙම අනාරක්ෂිත වෙන්න දෙයක් නෙමෙයි මේක සසරණ වෙන රක්ෂිත වෙන දෙයක්. නිසා සතිය යුක්ත මේක හොඳට බලලා ඒ මතු මතේ සම්පජාන්‍ය ක්‍රියාත්මක වෙනවා නම් ඒ මුල් මුල් භාවනා සතිපට්ඨාන පසුපසු භාවනා සතිපට්ඨාන වලට ගාක් උදව් වෙනවා නමුත් ඒකට හැකි සංඥාව මම මේ කරන දේ සතිපට්ඨාන ඒකාන්ත ප්‍රතිඵල තියෙනවා කියන හැකි සංඥාව ඇති වෙනවා නම් ඒක හුදම ආසන්න කාරණාව තමයි මේ ධම්මානුපස්සනා කොට. අන්ත්‍ය අනත්ත්‍ය පිළිබඳ තේරුම් ගැනීම නිසා තම තමන්ගේ තුල ඇත්තා වූ මේ ශක්තිය තම තමන් තුළ ඇත්තම මේ අත්දැකීම් මුවහත් වෙලා පෙළ ගැහිලා ඉදිරිය කොහොම සුභ සංඥාවේ හැකි සංඥාවේ ඉදිරි ශක්තිය කරගෙන යන්නට මේ ධර්ම කොටාසියත් හේතු වේවා වාසනාව වේවා කියන මාතෘකාවෙන් දහසින් කරුණාවේ යුක්තව අද නියමිත ධර්ම කොටාසින් ඉදිරිය කමා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti විද්‍යා සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti විද්‍යා එත්තාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච භුම්මත්තා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දීවානාගාමහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං